එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මම දැන් තමයි මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ දේශනාවට අදාළද? ඔව්. එතකොට දැන් ඔබ වහන්සේ මේ දේශනාව තුළ මේ කියපු දේවල් වලින් මට තීරිච්ච දේ තමයි දක්ෂතාවයක් ඇති කරගන්න යම්කි දක්ෂතාවයක් ඇති කරගන්න අපිට සමහර දේවල් දරා ගන්න සිද්ධ වෙනවා. ඔව්. කොට ඒක අත්තකිලමතාන යෝගයටත් කාමසුපල්ලිකානු උපගානු යෝගයටත් හසු නොවි Eh, සතියෙන් සති සම්පජඤ්ඤව කරන්න අපිට eh, හැකියාවක් අපිට අපි ඒක තමයි අපි දිනු කරගත්තා. ගොඩ කරගන්න ඕන. ඔව්. දිනු කරගන්න ඕන. එතකොට දැන් මට මතකයි මම චීනෙට ගියපු වෙලාවක eh, මේක මේ අධික සීතලක්. ඒ කියන්නේ දින 25 දී විතර මම මුකුත් පළඳින්න නැතුව සැන්ඩල්ස් දෙකක් දාගෙන එහෙම මම එතන හිටියේ ඇත්තරම මට මේක දරන්න පුළුවන්ද අර අර කිව්වා වගේ මීට වඩා සීතල අපිට දරන්න වෙයි මේකේ යද්දි අර අපි දන්නේ සංසාරේ යද්දි මීට වඩා සීතලක් දරන්න වෙයිද මීට වඩා රස්නයක් දෙයි මේක මට පුළුවන් ද කියලා දැන් අපි සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ ජීවිතේ යනකොට සමහර දේවල් චෙක් කරලා බලාගන්න මේක මට දරා ගන්න පුළුවන් වෙයිද කියලා හරිනේ ඒ චේතනාව අපි දැන් ඒ ඒ වගේ තැන්වලදී අර නැවත නැවත ප්‍රත්‍යවේක්ෂණය තමයි වැදගත් වෙන්නේ. දැන් අපි 100%ක්ම එතනදී අපිට බැරි වුණත් අපිට පුළුවන් හැටියට අපි උත්සාහ කරන්න ඕන දැන් මොන මානසික தත්ත්වය මතද මම මේක කරන්නේ? දැන් අර උදාහරණයක් හැටියට අපි කිව්වේ අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ සක්මන් කරද්දී උන්වහන්සේ හිතන විදිහ. හැබැයි අපිට දැන් ඕකත් එක තව දෙයක් වෙන්න පුළුවන්. අපි දැන් පිරිසක් එක්ක ඉන්නවා මේ මට මේ සීතල කියන එක ප්‍රශ්නයක් නෑ. මට උණුසුම කියන එක ප්‍රශ්නයක් නෑ. අපිට ඕන දෙයක් දරන්න පුළුවන්. ඒ ඕන දෙයක් දරා ගන්න පුරුදු වෙන කෙනෙක් මම. අන්න ඒ වගේ මගේ ප්‍රතිරූපය පිළිබඳව යම් කිසි කාරණයක් එතනදී මූලික වෙන්නත් පුළුවන්. අන්න ඒව ගැන අපි පරිස්සම් වෙන්න. දැන් අපි හිතමු මස් මාංශ කෑමෙන් වළකින එක ඊටාම හොඳ ඊටාම විශිෂ්ට ප්‍රතිපත්තියක්. නමුත් ඒ තුල අපට නොදැනුවත්වම අර මත්ස්‍ය මාංශයෙන් වැළකීම කියන ශ්‍රේෂ්ඨ නිකෙලස් ප්‍රතිපදාවට යනවා වෙනුවට මම නිර්මාංශික කෙනෙක් මම මස්කන් නැති කෙනෙක් මම මෙන්න මෙහෙම ප්‍රතිපත්තියක ඉන්න කෙනෙක් කියලා අර තමන්ගේ ප්‍රතිරූපය පිළිබඳ සංඥාවක් නම් එතෙන්දී වැඩ කරන්නේ අපිට නොදැනුවත්වම එතෙන්දී ආශ්‍රව ධර්ම වැඩෙනවා අන්න ඒ නිසයි මේ කාරණා දෙකේදීම බුදුරජාණන් වහන්සේ නැවත නැවත අවධාරණය කරන්නේ මෙතන ප්‍රත්‍යවේක්ෂා නුවණිනුයි මේක කරන්න ඕන. ඒත් බහැර කරනවද දරා ගන්නවද? එතකොට දරා ගන්නවා නම් දරාගන්නේ මොකටද? බහැර කරනවා නම් බහැර කරන්නේ මොකටද? ඒ පිළිබඳව එකම වගකිව යුත්ත තමන්ගේ මනස තමන්ගේ ප්‍රඥාව සති සම්පජාඤ්ඤය පමණයි. ඒක තව කෙනෙකුට විනිශ්චය කරන්න පහසු නැහැ. එතෙන්දී ස්වාමීන් වහන්සේ දැන් මට ඇත්තටම එතෙන්දී සිද්ධ වෙච්ච වැඩේ අර යටට අඳින ස්කිනි එකක්ද මොකද්ද ඉතින් ඒක ඒක ඒක ඇඳ ගන්න බැරි වුණා කලිසම පිටින් විතරයි හිටියේ හැබැයි මට මගේ දුර්වලකමක් තේරුණා මොකද එතෙන්දී හිටපු ඒ ඒ ඒ චීන ජාතිකෝ එක්කෙනෙක් දෙන්නෙක් කිව්වම මේ මේ උඹ නම් හරි අයෝමය ශක්තියක් තියෙන මිනිහෙක් කියලා මම මම ගහේ නැග්ගයි කියන එක මට මතකයි. <laughs> දැන් එතකොට ඒ කියන්නේ මගේ ප්‍රශ්නයක් තියෙනවනේ එතන. තියෙනවා. ඔව් ඒක මට මට මතකයි මෙහෙම දෙයකින් මම මම නිකන් උද්දීපනයකටපත් වුණා. ඔව් එතන එතන එතන මේ දෝෂය ඊට පස්සේ ඊට පස්සේ අපිට නොදැනුවත්ව අපි අර අත්කිලමතාන යෝගයක් පැත්තකට අපේ චින්තනය යොමු වෙනවා අපිට නොදැනුවත්වම. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් එහෙම ඉඳලා මට මේ පස්සේ වෙච්ච සිද්ධියක් තියෙනවා සයිට් එකක කවුරුවත් නැතුව මමයි තේ හදන මිනිස්සයයි විතරක් ඉච්ච වෙලාවක ඉතින් ඉංජිනේරු මහතුරු වුණාට මේ වෙලා හිටියට කොන්ක්‍රීට් දැනුවා සිමෙන්ති කර ගැහුවා සිමෙන්ති කොට්ට 100ක් බාන්න වුණා. ඕක මම එදා බොහොම ඒක කැමැත්තෙන් කරේ. ඒ වැඩේ ඒක බොහොම මේ මේ බාණ්ඩ ඒ ලොරියාපු කෙනාට නෙමෙයි ඒක අයිතිය තිබුණ අපි කරගන්න ඕන වැඩක් කරන්න කෙනෙක් තිබුණ නැති නිසා අර අර පුජ්‍යලයයි මා මේ වැඩේ කරා. ඒකත් හරි වෙහෙසකර වැඩක් වුණා සිමෙන්ති කොට 100ක් බානවයි කියන එක. එතකොට ඒක මම ප්‍රයෝජනෙට ගත්තා මේ ගේ හදන වෙලාවක සිමෙන්ති කොට්ට 50ක් බාන්න වෙලා මේ මිනිස්සු ඩ්‍රයිවර් මහත්තයා ගෙදරට ආපු ගමන් කිව්වා මගේ නම් මහත්තයෝ කොන්දේ අමාරුවක් එක්ක ඊයේ ඉඳන් ඉන්නේ කියලා එනකොටම කිව්වා මම දන්නවා දැන් මේ මිනිහා මේකට නිකන්වත් අත ගහන්නේ නැහැ කියලා. හැබැයි එදා මම අර ඊට ඉස්සෙල්ලා කරපු මම මෙහෙම දෙයක් කරලා තියෙනවනේ කියන එක ප්‍රයෝජනෙට ගත්තා. ඒක ප්‍රයෝජනෙට අරගෙන ඒක මට මහා ශක්තියක් වුණා ඇවිල්ලා මං එහෙම එකක් කරන්නේ ඇයි මට බැරි මට මේක කරන්න පුළුවන් කියලා මං මේ දේ කරනවා දැන් අන්න අන්න එතනදී ඒක ඒක හොඳ මානසික තත්ත්වයක් මොකද එතනදී අපිට කාටවත් පෙන්වන්නටවත් එහෙම මොකක්වත් නෙවෙයි දැන් මෙතන පැහැදිලි අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා එතකොට මේ අවශ්‍යතාවයේදී අපිට ධෛර්යය මතු කරගන්න අපි මොන විදිහේ උපාය මාර්ගයක්ද පාවිච්චි කළොත් දැන් දැන් අපි මේ කතා කරන්නේ අපිට වැරදිච්ච එක හොඳ නැහැ කියලා නෙමෙයි අපි අපි දේවල් කරනකොට අපිට වරදිනවා දැන් ඔබතුමාම තේරුම් අරන් තියෙනවනේ අතනදී ක්‍රියා කරපු කරපු විදිහ තුල අනිත් අය කියපු වචනත් එක්කලා තමන් එක්තරා උද්දීපනයකටපත් වුණා. ඇයි එහෙමපත් උනේ? තමන්ගේ තුල එක්තරා අර ප්‍රතිරූපය පිළිබඳව අභිමානයක් තමන් තුල තිබිච්ච නිසා. එතකොට දැන් ඒක වැරදිච්ච එක නෙමෙයි ප්‍රශ්නේ. වඩා වැදගත් වෙන්නේ ඔබතුමා ඒ ඒ දුර්වලකම තේරුම් ගත්ත එකයි වටින්නේ. ඊළඟට දැන් ඔය ඔය අවස්ථාවේදීත් මේ මුලින් අවස්ථාවේ හරිද නැද්ද කියන එකට වඩා වැදගත් වෙනවා එතන තිබිච්ච දුර්වලකම හෝ එතන තිබිච්ච යහපත අපි තේරුම් අරගෙන ඒක අපි කොහොමද අපේ ගුණධර්ම වැඩිීමේ ප්‍රතිපදාවට අපි පාවිච්චි කරන්නේ අන්න අන්න ඒ තැන් තමයි අපිට මේ ප්‍රතිපදාවේදී ඉතාමත්ම වැදගත් ඒක ඒක ඒක හරි වටින කාරණයක් මොකද අතනදී ඒ සිද්ධිය කුමක් සඳහා කළා වුණත් එතනදී යම් දුර්වලකමක් තිබුණද කියලා අපි ප්‍රත්‍යවේක්ෂා කරලා හඳුනා ගන්නත් ඕන. හැබැයි දැන් Tamanට මේ අත්‍යවශ්‍යතාවයක් මතුවෙච්ච වෙලාවේදී අර දුර්වලකම හරි Taman මෙතනදී මේ මානසික ගුණය වඩව ගන්න සහයක් හැටියට එතනට හේතු කරනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් ඕවා අපි යම් යම් උපාය මාර්ග හැටියට දරුවන්ට පවා කියා දෙනවානේ අපි දරුවන්ට මතක ශක්තිය නැහැ කියලා කිව්වහම අපි ඒගොල්ලන්ට කියන්නේ හරි අසභ්‍ය දෙයක් කිව්වොත් ඒක මතකේ ඉන්න මොනවා හරි ඒ විදිහේ අසභ්‍ය ප්‍රවෘත්තියක් කිව්වොත් ඒක ජීවිතේම එකම දවසයි අහන්නේ හැබැයි ජීවිත කාලෙට මතකයි. ඉතින් ඒ ධාරණ ශක්තිය කොහොමද හොඳ දේවල් වලට ඉතින් අරව මතක තියාගන්න පුළුවන් නම් මේවා මතක තියාගන්න බැරි වෙන්න විදිහක් නැහැනේ. ඒතකොට අසභ්‍ය දේ මතක තියාගන්නවා කියන එක හොඳ වැඩක් නෙමෙයි. නමුත් අපි ඒ දුර්වලකම මෙතනදී අර යහපත් දේ තුල උත්තේජනය ඇතිකරන්න උපාය මාර්ගයක් හැටියට පාවිච්චි කරනවා. ඉතින් අන්න ඒ වගේ අපි තේරුම් ගන්න ඕන හේතුඵල වශයෙන් අපේ මනස වැඩෙන හැටි වැටෙන හැටි අපි තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තාම මේ පුහුණුව Tamanට අනන්‍ය ස්වરૂපයෙන් තමයි ඉදිරියට ගලාගෙන යන්නේ. ඒක කිසිම වෙලාවක තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න බෑ. තම තමන්ට ආවේනික රටාවකටයි ඒ තුල අපි ඉදිරියට යන්නේ. මොකද තමන්ගේ දුර්වලකම් සහ හැකියාවන් තමන්ට අනන්‍යයි. ඒ නිසා ඔබතුමා මේ යොදාගත්තු විදිහ එතනදී ගොඩක් වැදගත් වෙනවා. අන්න එහෙම තමයි අපි ප්‍රත්‍යවේක්ෂා නුවණින් අපේ දුබලකම් සහ හැකියාවන් මේ ಗುಣධර්ම වැඩිීමේ මාර්ගයට අපි ප්‍රායෝගිකව යොදාගත යුත්තේ. ඔබ වහන්සේ සෝපත්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා. හොඳයි.